පිළිවිධාවේ එක්රස් වූයන් විතින් කළ යුතු වැඩ දෙකක් තිබෙනවා ඒක. එක්රස් වූ විට කරන්නට තිබෙන වැඩ නම් ඇත්තේ දෙකක්. එකක් ධම්මික කතා කියන්නේ ධාර්මික කතාවක යෙදී සිටියේ. අරියෝගා කුණී භාවෝ ආර්ය කිස්නියම් භූත භාවයෙන් යුක්ත කිස්ස. මේ දෙකෙන් එකක් තමා කරන්නට කියලා. ධම්මීලා කතා කියනකොට ධම් කතාවක්. ඉතින් ධම් කතාවක් කිරීම වශයෙන් හැම විටම කතා කරන්නතු ගන්නට ඕනේ ඒක කෙනා. ඒ කියන්නේ එකම පුද්ගලයා කතා කරනවා කියන එක නෙමෙයි. නමුත් කතාවට වාරය වෙන්නේ ඉතිකෙන ආකාරය. අපි කියන්නේ සාකච්ඡාවක් කියලා සාකච්ඡාවක දිනුවත් එක්කෙනෙකුගේ වාරය අවසන්නාට පස්සේ ඊළඟ එක්කෙනා කතා කරනවා. ඒ ධම්මීලා කතා. දසාමාන්‍යයෙන් නම් කරන්නේ එක්කෙනෙක් කතා කරන විට අනිත් අය අසාගෙන ඉන්නවා. ඒකත් ධම්මීලා කතා. එහෙම කතාවක් නැත්නම් ඊළඟට කරන්නට තිබෙන්නේ අරියෝවා තුන්හි භාව ආර්ය කුෂ්ණී භූත භාවයෙන් යුක්ත වන්නට ආර්ය කුෂ්ණී භූත භාවය කියන්නේ නිස්සබ්දව සිටින්නට ඕනේ තමා කරන භාවනාවක හිත යොදවමින් මේක තමයි මේ දෙකින් එකක් තමයි අපි කාහටත් කරන්නට එක්රැකී විද කරන්නට තිබෙන වැඩ. ඔය දෙකෙන් එකක්. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කලින්ම කී ධම්මීවා කතා කියන එය කිරීමටයි දැන් අපට වාරයේ එළඹී තිබෙන්නේ මා මේ පින්වතුන්ට පසුගිය දිනවල කතා කළේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ එන සම්මා දිට්ඨි කියන අංගය පිළිබඳ. ඒ පසුගිය කතාවේදී මා ඒ පිළිබඳ කරුණු කියලා තව දුරටත් කරුණු පැහැදිලි කිරීමේ බලාපොරොත්තු කිනුයි එදා කතාව අවසන් කෙරේ. සම්මා දිට්ඨියේ උගත් පිරිතයින් වර්ණනා කරන ආකාරය මා ඒ අවස්ථාවේදී කිව්වා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං විච්ඡති සම්මා දිට්ඨි දුක දැනීම දුක පිළිබඳව දැන ගැනීම දුක පිළිබඳ නුවණ ඒ දුක්ඛ සමුදය කියන දුක ඇති කර දීමේ ඇති කර දීමේ හේතුව පිළිබඳ දන්නා නුවණ දුක්ඛ නිරෝධය කියන දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ දන්නා නුවණ හා ඒ පිළිබඳව නැත්නම් ඒ දුකින් නිදහස් වීම සඳහා යා යුතු මඟ දැනගන්නා නුවණ කියන ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයේ පිළිබඳව අත්තා වූ නුවණයි සම්මා දිට්ඨිය කියන මේ නාමයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දැනගන්නා නුවණ තවත් විදිහකින් කියනවා නම් ඒවා නම් කළ යුතු ඒ ඒ නාමය නම් කළ යුතු වන්නේ සෝතාපට්ටි මග්ගඥාන, සකදාගාමි මග්ගඥාන, අනාගාමි මග්ගඥාන, අරහත් මග්ගඥාන කියන සෝවාන් මාර්ග ඥානේ, සකදාගාමි මාර්ග ඥානේ, අනාගාමි මාර්ග ඥානේ, අරහත් මාර්ග ඥානේ කියලා මාර්ග ඥාන සතරක් වශයෙන්. මේ මාර්ග ඥාන සතරෙන් සිදු කරන්නේද දුක, දුක හේතුව, දුක නිරෝධය දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යය කියන මේ චතුරාර්ය සත්‍ය දැනීම. ඒ සතර වරකදී කරන දැනීමක්. සතර වරකදී. ඒ තමා ඒ ඥානයයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ සතර මාර්ග ඥාන සංඛ්‍යාත ඒ සම්‍යක් දෘෂ්ටිය කොටින් දක්වනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍යය දැනගන්නා සම්‍යක් දෘෂ්ටිය කියන එකයි ඒ අදහස. ප්‍රතිසත්‍ය සම්මා දිට්ඨිය. ඒ චතුරාර්ය සත්‍ය සම්‍යක් දෘෂ්ටිය කෙනෙකුට ඉබේම වාගේ ගයෙන් දෙවියන්ාත්මෙන් බොම හදිසියේ ම උපදවා ගත හැකි තත්වයක් නෙවේ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා කෙනෙකු සුදුසුකම් ලබන්නට ඕන. සුදුස්සෙකු වන්නට ඕනේ. ඒ ඥානය උපදවා ගැනීම සඳහා අවශ්‍ය තත්ත්වය තමා ඇති කරගන්නට ඕන. කොහොමද ඒ ඇති කරගන්නේ? යා බලන්නට. කොහොමද ඒ ඇති කරගන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ ඇති කර ගැනීමේ මාර්ගය නැත්නම් ඒ ඇති කර ගන්නා අයුරු නොඑක ආකාරයෙන් දේශනා කර තිබෙනවා. නොඑක ආකාරයෙන්. දැන් සාමාන්‍යයෙන් මේ තිනතුන් ගන්නා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශාස්ත්‍රය ත්‍රිවිධ ශික්ෂාව වශයෙන් වහන්සේ දේශනා කර තිබෙනවා. සීලේ පිහිටා සමාධිය ඇති කරගෙන විදර්ශනා ප්‍රඥාව දිනු කළ යුතුයි. ඒ තමයි ඔය ආර්ය මාර්ග ඥානයන් උපදවා ගැනීම සඳහා పూర్ව භාගයේදී ඇති කරගත යුතු සුදුසුකම්. పూర్ව භාග ප්‍රතිපදාවයි කියන්නේ ඒක. තවතැනකදී මොමැතකදී කාණ කීපයක ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේගේ තවත් දේශනයක් සති සම්පජන්‍ය සුත්ත කියලා. ඒ සති සම්පජන්‍ය සූත්‍රයේ උන්වහන්සේ වදාරන්නේ සීලයෙන් පටන්ගෙන නොවේ. උන්වහන්සේ ඒ දේශනා කරන්නේ සති සම්පජන්‍ය කියන මේ දෙකෙන් පටන්ගෙන. දැන් සති සම්පජන්‍ය කියන දෙක බොහෝ විට කෙනෙක් ලැබිය යුතුයි අතිකර ගත යුතුයි කියා කලකන්නේ සීලාදිය උපදවාගෙන ඊට පස්සේ කියලායි හිතන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී ආරම්භයේදීම දක්වන්නේ සති සම්පජඤ්ඤ දෙක මුල් කරගෙන ප්‍රතිපදාව දක්වනවා. ප්‍රතිපදාව දක්වනවා සති සම්පජඤ්ඤ දෙක මුල් කරගෙන. ඒ සූත්‍රයේ එන්නේ සති සම්පදන්නේ විකරේ අහති. සති සම්පදන්නේ හතුූප නිසං හෝති හිරත්තක්කන්. මහණෙනි සති සම්පජඤ්ඤ දෙක නැති කල්හි ඒ සති සම්පජඤ්ඤ දෙක නැති නිසා සති සම්පජඤ්ඤ දෙකෙන් ලැබිය යුතු බලවත් උපකාරය කියන උපනිශ්‍රය මෙලොදී යාම හේතු කොටගෙන හිරියත්ප්ප දෙකද නැතිව යේ කිය. දැන් හිරියත්ප්ප කියන මේ දෙක මේ වින්නතුන්ට පින්නතුන්ට බොහොම පුරුදු වචන දෙකක්. ඒක කොටින් දක්වනවා නම් හිරියයි කියන්නේ පාපයට ලැජ්ජාව, භයයි කියන්නේ උත්පත්ති කියන්නේ පාපයට බය. එතකොට පාපයට ලැජ්ජාව හා පාපයට බයයි කියන මේ දෙක ඇතිවීමට අවශ්‍යයෙන් තිබිය යුතු කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දක්වා තිබෙන්නේ කුමක්ද සති සම්පජඤ්ඤ දෙක සති සම්පජඤ්ඤ අසති සති සම්පජඤ්ඤ හතුපනිකං කෝටි හිරොත්තප්පං හිරියොත්තප්ප දෙක නැති වෙනවලු සති සම්පජඤ්ඤ දෙක නැති කලී එහෙමයි දක්වන්නේ ඒකට මේ මේ දක්වන විදිහට ප්‍රතිපදාවේ මුලදීම දක්වන සිහිය නුවණ කියන මේ දෙක. සිහි නුවණ දෙක. දැන් සම්මාදිට්ඨිය කියා අප ඉගෙන ගන්නේ කුමක්ද? ඔය සිහි නුවණ කියන දෙකෙන් නුවණ ප්‍රඥාව. එයයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ සම්මාදිට්ඨිය මුලින්ම දැක්වෙනවා මේ අවස්ථාවේදී ප්‍රතිපදාවේ මුල් අංගයක් හැටියට. මුලින්ම ඇති කරගත යුතු දෙයක් හැටියට සති සම්පජාන සීයයි නුවණයි. මේ දෙකම ගත්තෙත් මක්නිසාද කියලා බලන්න ඕන. නුවණ උපදවා ගැනීම ගැන කියන්නට ඕන නම් ඇයි සීයක් ගත්තේ? සිහියෙන් තොරව කවදාවත් කාටවත් නුවණ උපදින්නේ නැහැ. ඥානය ප්‍රඥාව කියන නම් වලින් දැක්වෙන මේ සම්මා දිට්ඨිය කාහටවත් උපදවා ගත හැක්කේ නෑ සිහිය නැතිව සිහියෙන් තොරව උපදින බවක් සම්මා දිට්ඨියේ නැහැ නුවණෙහි නැහැ සිහිය නුවණින් තොරව ලැබෙන්නට පුළුවන් අවස්ථාවක් තිබෙනවා දැන් මේ පින්වතුන් සිහියෙන් යුතුව එහෙත් නුවණින් තොරව නුවණින් තොර දන් දීම් කරන්නට පුළුවන් සීල් රැකීම කරන්නට පුළුවන් ඇතැම් විටක භාවනා කරනවායි කියන ඒ ක්‍රියාව වුවත් ඇතැම් විටක කෙනෙකුට පුළුවන් නුවණින් තොරව කරන්නට නුවණ නොයේදී හැබැයි සිහිය තිබෙන්නට ඕන සිහිය නැතිව ඒක කවදාවත් කුසලයක් වන්නේ නැහැ නුවණ නොමැති සිහිය එතරම්ම ප්‍රතිඵල දායි නුවේ නුවණින් තොර වූ සිහිය සිහියෙන් තොර වූ නුවණක් ගැන කතා කරන්නට බෑ සිහියෙන් තොරව නුවණක් උපදින්නේම නැහැ ඒ නිසා සිහියෙන් තොර නුවණක් ගැන කතා කිරීම අනවශ්‍යයි එහෙම කතාවක් යෙදෙන්නේ නැහැ එහෙත් නුවණින් තොර වූ සිහියක් ගැන කතා කළ හැකියි කතා කර හැකීමක් විපාද එහෙම කීයක් තිබෙනවා. ඒ තිබෙන බව මේ පින්වතුන් අතල් විටක මේදී තිරෙන අභිධර්ම දේශනවලදී එහෙම දැනගෙන ඇති ඥාන විප්‍රයුක්ත කුසල් සිත්‍යයි කියලා කොටසක් අභිධර්මෙහි අපි ඉගෙන ගන්නවා. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල් සිත ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික කුසල්සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල්සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික කුසල්සිත කියලා එහෙම කුසල්සිත හතරක් ඥාන විප්‍රයුක්ත කියන්නේ නුවණ සමග නොයෙදුණු නුවණ යෙදෙන්නේ නැති ඒ සිත්වල නුවණ නැහැ ප්‍රඥාව නැහැ ඥානෙ නැහැ ඒක කුසල් සිතක්. එහෙම. කුසල් සිතක් වන්නට බෑ සිහිය ඒ සිතේ නැත්නම්. අනේ නිසයි මා කීවේ සිහිය නුවණින් තොරව හට ගන්නවා. හට ගන්නට පුළුවන්. ඒත් කවදාවත් කොයි වේලාවකවත් නුවණ සිහියෙන් තොරව ඇතිවන්නේ නැහැ. සිහිය සමගමයි නුවණ උපදින්නේ. ඒ කියන්නේ නුවණ උපදින්නට නම් සිහිය පිළිෙන්නටම ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිය පිළිබඳව දේශනා කරන ඇතැම් තැන්වලදී ඒ සිහිය යහපත පිණිසම නැත්නම් බොහොම ඵලදායී වන සිහියක්ම බව දැක්වීමට නුවණත් එක්ක ආඳාමයි දේශනා කරලා තියෙනවා. බලන්න මේ සූත්‍රයේ එන සූත්‍ර පාඨයේ පරමේන සති මේ පක්කේන සමන්නාගතෝ හෝති චිර සතම්පි චිර භාසිතම්පි සරිතා හෝති අනුස්පරිතාත්‍ය එහෙම සූත්‍ර පාඨයක් වෙනවා පරමේන සති මේ පක්කේන සමන්නාගතෝ හෝති උතුම් වූ සති මේ පක්කේන සිහිය හා නුවණින් එතන සති මේ පක්ක කියලා ඒ වචන දෙක එකට ඈඳලා ඒ නීපක්කයෙන් තොර වූ සිහියක් නෙවෙයි මේකක්ක කියන ප්‍රඥාව සහිත වූ නුවණක් ගැන සිහියක් ගැනයි උන්වහන්සේ වදාරන්නේ. පරමේන සති නීපක්කේන සමන්නාගතෝ හෝති චිරපතම්පි චිරභාසිතම්පි සරිතා හෝති අනුස්සරිත. එතන සති නීපක්ක. නීපක්ක කියන්නේ ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට නුවණට නමක් නීපක්ක කියන්නේ. විසුද්ධි මාර්ගය කළ බුද්ධඝෝෂ අතුවාචාර්යින් වහන්සේ ඒක මාත්‍රිකා වශයෙන් සබාගත් දේවතා සංයුක්තකෙහි එන ගාථාව සීලේ පතිත්ථාය නරු සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජතයේ යතං කියන මේ ගාථාව. එහි ප්‍රඥාව කියවෙන වචන තුන් තැනක එනවා. සපඤ්ඤෝ කියන තැනක් එනවා. සපඤ්ඤෝ කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත තැනැත්තේ කියන එකයි එයින් අදහස් කරන්නේ උත්පත්තියෙන්ම ලබන ලද ඥානයේ ඇති තැනැත්තා. තවත් විදිහකින් කියනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකය. ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකය. අලෝභ දෝස අමෝහ කියන හේතු තුනෙන් යුක්ත විපාක පිටක් ප්‍රතිසන්දිත වශයෙන් ඇති වූ තැනැත්තා තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා කියන්නේ. ඔහු උත්පත්තියෙන්ම ලබ ඥානය ඇත්තේ. එයායි සපඤ්ඤෝ කියන්නේ. තව තැනක ප්‍රඥාව ගැන දැක්වෙනවා චිත්තං පඤ්ඤංච භාවයන් කියන තැන. චිත්තංච භාවයන් පඤ්ඤංච භාවයන් කියන තැන පඤ්ඤංච භාවයන් කියේ විදර්ශනා ප්‍රඥාව වඩා විදර්ශනා ප්‍රඥාව වැඩිමෙන් පඤ්ඤං කිවේතන විදර්ශනා ප්‍රඥාව ඊළඟට ප්‍රඥාව වෙන තැනයි ආතාපි නිපපෝ භික්ඛු කියන තැන නිපපෝ කියන වචنين කියනවා නිපපෝ කියන්නේ නේපක්කයයි කියනු ලබන ප්‍රඥාවෙන් යුක්ත තැනත්තේ කියන ඒ ප්‍රඥාවෙන් යුක්ත තැනැත්තේ, ඒ ප්‍රඥාව ඇති තැනැත්තේ. නිපකෝ. එතකොට ඒ ඒ නිපකෝ කියවේ ප්‍රඥාවෙන් යුක්ත තැනැත්තේ ඒ තැනැත්තාගේ ප්‍රඥාව තමයි නේපක්ක කියන්නේ. නේපක්ක. ඒ ප්‍රඥාවට නමක්. ඒක කොහොමද තෝරා පිළිගන්නේ? සම්පතිච්ඡ පරිණායිකා පාරිහාරිය ප්‍රඥා මේ පක්කම් විච්ඡති සබ්බකිච්ච පරිණායිකා පාරිහාර්ය පඤ්ඤා මේ පක්කේ නම් සබ්බකිච්ච පරිණායිකා සියලු කෘත්‍යයන්හි පෙරටුවන පූර්වාංගම වන පාරිහාර්ය ප්‍රඥාවය ඒ ඒ අවස්ථාවේදී කළ යුත්තම කරන කරන ඒක හැර වෙන කිසිවක් නොකරන හැටියට ඒ චිත්තචෛතසික ධර්ම පරම්පරාව මෙහෙයවන පාරිහාරීය ප්‍රඥාවේ කියන ඒ නුවණටයි නීපක්ක කියන්නේ. නීපක්ක. අන්න ඒ නුවණින් යුක්ත සිහියයි ගත්තේ සති නීපක්කේන සමන්නාගතෝ හෝති කියලා. ඒ නිසා සිහිය පෙර නුවණක් කවදාවත් උපදින්නේ නැහැ. නුවණ සමග සිහිය උපදින්නේ සිහිය නැතුව නුවණ උපදින්නටම බෑ. නුවණ උපදින්නට නම් සිහිය තිබෙන්නට ඕනේ. දැන් කෙනෙකු වඩන්නට දියුණු කරගන්නට බලන්නේ කුමක්ද? මේ නුවණ නුවණ. ඇයි නුවණ දියුණු කරගන්නේ? කුමටද නුවණ දියුණු කරගත්තේ? යුත්තේ කියලා අසන්නට පුළුවන් කෙනෙක්. ඒ නුවණින් තමයි මේ සාසනයෙන් බලාපොරොත්තු වන අර්ථය සිදු කරගත හැක්කේ මොකද්ද සාසනයකින් බලාපොරොත්තු වන අර්ථය මේ පින්වතුන් මේ සාසනයෙන් බලාපොරොත්තු වන අර්ථය කුමක්ද කවුරුන් හෝ සාසනයක් ලබාගත් කල ඒ සාසනයෙන් බලාපොරොත්තු වන අර්ථය ඵලය කුමක්ද ඒ තමයි මේ සංසාර දුකෙන් නිදහස් වීමේ අර්ථය නිදහස් වීමේ ඵලය එයි බලාපොරොත්තු සංසාරයේ දුකක් හැටියට පිළිගැන්මක් නැත්නම් අපට බුද්ධ ශාසනයක් අවශ්‍ය නැහැ සංසාරයේ දුකයි කියන එක නොපිළිගන්නේ නම් බුද්ධ ශාසනයකින් වැඩක් නැහැ ඒ මතකද වෙනත් වෙනත් කර්මවාදී ක්‍රියාවාදී ආගම් තිබෙනවා. කර්මවාදී නොවන ක්‍රියාවාදී නොවන ආගම් තිබෙනවා. ඒ අතර නමුත් කර්මවාදී ක්‍රියාවාදී ආගම් තිබෙනවා. ඒ ආගමකින් කෙනෙකුට පුළුවන් ඒ ආගම අනුව පිළිපැද අකුසලයෙන් වළකින්නට කුසලයේ යෙදෙන්නට දන් දෙන්නට සීල් රකින්නට දෙව්ලොව යන්නට සමහර විට බබලවත් යන්නට පුළුවන්. ඒ ආගම් අදහලා. ඒකමද බෞද්ධයෙකුගේ අදහස බලාපොරොත්තු අභිෂ්ඨානීය ප්‍රාර්ථනය. බෞද්ධයෙකුගේ අදහස ප්‍රාර්ථනය ඒක නෙමෙයි. එහෙනම් නිර්වාදී සතරාපාය මිනිස් ලෝක දෙව්ලෝකය කියන මේ කාමසුගති කියන කාමසුගතිනි භ්‍රම ලෝකය කියන ඒ රූපාරූප භවයනුත් කියන මේ එක්තිස් තලයකින් යුක්ත වූ මුළු ලෝක ධාතුවම ඒකාන්ත දුකක් කියන එක. ඒක දුකක් මිස සැපක් නොවේ කියන බව පිළිගන්නා කෙනෙකුයි බෞද්ධහක. අන්න එහෙම පිළිගන්නා කෙනෙකුන් තමා ශාසනයකින් ලබන අර්ථය, ඵලය බලාපොරොත්තු වන්නේ. මොකද එනම් මේ සංසාර දුකෙන් නිදහස් වීම. සංසාර දුකෙන් නිදහස් වීම. එතකොට සංසාර දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ ඒ irdiya ඒක irdiya සිද්ධිය සිදු කර ගැනීම ඒ irdiya ඒ සිද්ධිය සාදා ගැනීම ඇති කර ගැනීම සඳහා දියුණු කරගත යුතු නැත්නම් ඒ irdiya සිදු කරගෙන ඒ irdiya සිදු කරගෙන ප්‍රධාන ධර්මය කුමක්දයි කෙනෙකුගෙන් ඇසුවොත් කිව යුතු පිළිදෙන්නේ කුමක්ද මේ සම්මා දිට්ඨියයි කියලා සම්මා දිට්ඨිය මක් නිසාද කියන්නේ සම්මා දිට්ඨියෙන් ඒ ඒ ඉද්ධීන් ඒ ඒ සිද්ධීන් සිදු කරන අවස්ථා දක්වත හැකි. කොහොමද දක්වන්නේ? අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. ඒක අභිඤ්ඤේයේසු ධම්මේසු කියන්නේ වෙන්කොට එහෙම නැත්නම් විශේෂයෙන් දකින. විශේෂයෙන් දතයුතු ධර්මයන් දැනගැනීමේ සිද්ධිය දැනගැනීමේ ඉද්ධිය දැන ගැනීම සිදුවීම. ඒකයි සිද්ධි කියන එකෙන් අදහස් කරන්නේ. සිද්ධිය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට විශේෂයෙන් දත යුතු ධර්මයන් පිළිබඳව දැන ගැනීම. ඉතින් ඒක විස්තර වශයෙන් ඒ පිළිබඳව කතා කරනවා නම් එයට පටිසම්භිදා මාර්ගෙහි අභිඥා කියන ඒ කොටස පිළිබඳව එන ඒ හරියේ එහෙම පිටින් කියන්නට ඕන. චක්කුං අභිඤ්ඤයං රූපං අභිඤ්ඤයං චක්කු විඥානං අභිඤ්ඤයං ඔය ආදි වගේ රාශියක් කියනවා ඒ කොහොම. ඒක අපි කොටින් දක්වනවා නම් මොනවද දැනගත යුතු විශේෂයෙන් දත යුතු ධර්මයන් පිළිබඳ දැනගැනීමේ සිද්ධිය කියන මේ ඉර්ධිය ප්‍රඥාවෙන් නුවණින් සිදු කරන්නේ ඒ සිදු කිරීම වශයෙන් ඇතිවන ඒ අභිඥා සිද්ධිය කුමක්ද? සිත් 89 චෛතසික 52 අටවිසි රූප නිර්වාණය කියන මේ සතර පරමාර්ථ ධර්මයන් පිළිබඳ විශේෂ දැනීම ඉගෙනීමෙන් ලැබීම ඒක තමයි අභිඥා සිද්ධිය. එතකොට යම් කෙනෙක් ඒ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙනීමක් ලබා තිබෙනවා නම් ඒ ධර්ම හරියට තමාට අතට අරන් බලන දෙයක ස්වභාවය තෙනින්නා වගේ තමාගේ සිතින් ඒ ධර්ම වෙන්කොට ඒවායේ වෙන වෙන ලක්ෂණ වෙන වෙන වශයෙන් දැනගන්නට පුළුවන් තරමේ දැනුමක් ඒ ගැනීමෙන් තමා ලබාගත්තේ නම් පස්සේ නිබඳිය වේදනාවේ නිබඳිය සංඥාවේ නිබඳිය සංස්කාරයේ නිබඳිය ආදී වශයෙන් ඒ එකිනෙක ධර්ම පිළිබඳ ගෙන්ගෙන් වූ ස්වභාවයක් Taman විශේෂයෙන් තමාගේ නුවණින් ඒ ඉගෙනීමේ මාර්ගයෙන් දැනගත්තා නම් අන්න ඒකට කියනවා අභිඥා සිද්ධිය කියලා. ඒක අප කාටත් ලබන්නට පුළුවන් අපි මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් හැබැයි නුවණති වෙන්නට ඕනේ ඒ ඉගෙන ගන්නට එහෙම නැත්නම් ගණන් ටිකක් පමණක් ඉගෙන ගන්නට පුළුවන් ධර්ම తত্ত্বය දැන ගැනීමක් නොකොට ඒක නෙවෙයි ධර්ම తত্ত্বය දැන ගැනීම එතකොට ඒකටත් වමනා කරන්නේ කුමක්ද නුවණ ඒ අභිඥා ඉන්දිය පිළිබඳ ඊළඟට එනවා පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි ඒක ඒකේ ඉතිහාස. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤාති. පරිඤ්ඤය කියන්නේ වෙන්කොට දැන ගැනීම. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤාති. හැබැයි මේ පරිඤ්ඤය කියන මේ කෘත්‍යය ඉගෙනීමෙන් කරන්නට බෑ. ඉගෙනගෙන කරන්නට පුළුවන් එකක් නෙවෙයි. දැන් මා කියන දේ අසාගෙන සිටීමෙන් මේ පින්වතුන්ට යමක් ඉගෙන ගත හැකි. එහෙම ඉගෙනීමෙන්ම කරන්නට පුළුවන් එකක්. ඉගෙනීම මාත්‍රයෙන් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් ඒකට කුමක්ද කළ යුත්තේ? ඒකට ඒ ධර්ම පිළිබඳව ඒ ධර්ම සමාගෙන්න දෙම්වි තෙනෙන පරිදි වෙන අතක සිත නොයවා මම යයි කියනු ලබන මේ පංචස්කන්ධය වෙතම චිත්ත චෛතසික ධර්ම සමුදාය නේයවා සිහි නුවණ එහි යොදවා මෙයම හාරා අවුස්සා බලන්නට ඕන. ඒ බැලීමේදී තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියන 이르දිය ඇතිවන්නේ. ඒ ඉර්ධිය සිදුවන්නේ ඒකද සිදුවන්නේ නුවණින් ඒ නුවණට අප කියන්නේ කුමක්ද? විදර්ශනා නුවණ කියලා. විපස්සනා පඤ්ඤා. ඒ සිද්ධිය ලැබෙන. එතකොට ඒකට අහක බලන්න නෙවෙයි ඉතිරෙන්නේ. ඇහැ ඕනෙත් නෑ අරගෙන ඉන්නට. ඇහැ අරගෙන ඉන්නට ඕනෙත් නෑ. ඇස පියාගෙන. ඇස පියාගෙන අත්තානං ගවේෂයාත කියන බුදු වදන සිහි කරමින් තමාව සොයා ගන්නටයි කියන මේ සෙවීම කරන්නට ඕන. ඒකට හොඳට මේක මේ හැමකින් වැහිලා මේ හැමකින් හැම මතු පිට තියෙන රෝමය හිසකේ තිබෙන මේවායින් වැහිලා තිබෙන නිසා මේක එහෙම පිටින් එකවරට පෙලින්නේ නැහැ. ඒ නිසා මොකක්ද කරන්නට ඕනේ? ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ සත්‍යම් සඳහා පාවිච්චි කරන හොඳට තියුණුව කැපෙන ආයුධය තීය වගේ පාවිච්චි කළ යුතුව තිබෙනවා මේ නුවණ විදර්ශනා නුවණ. ඒ විදර්ශනා නුවණ සංඛ්‍යාත තියුණු ආයුධයෙන් මේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත මේ gediye නැත්නම් ගණය එහෙම නැත්නම් මොකක් හරි මේක මේක හාරලා හාරලා බලන්නට ඕන. අන්න එකකට මේ එකට බැඳිලා තිබෙන එකට බැඳිලා තිබෙන එකක් හැටියට පෙනෙන මෙය එකක් නොවේ එකක් නොවේ සමූහයක් වෙන්වෙන් වූ ගොඩක් කියලා පඨවි ධාතුනේ ආපෝ ධාතුනේ තේජෝ ධාතුනේ වායෝ ධාතුනේ කියලා ධාතු වශයෙන් ප්‍රධානව කොටස් හතරකට ඒ ධාතු මිශ්‍රිත මේ ශරීරය ඇතුළු කොට පවත්නා සිත මේ වේදනාව මේය, සංඥාව මේය, සංස්කාර චේතනා සහිත වූ මේ ධර්මයේ මේවල් ආදී වශයෙන් ඒවාද දෙන්කොට දැකීම බැලීම තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. ඒක වෙනත් වචන වලින් කියනවා නම් කොහොමද කියන්නද තිබෙන්නේ? ලක්ෂණ රස පච්චුපත්ථාන පදත්තාන වශයෙන් නාම රූප පරිග්‍රහෝ දික්ඛි විසුද්ධි නාම කියලා දැක්වෙන ඒ නාම රූප පරිග්‍රහ ඥානය සංඛ්‍යාත වූ දික්ඛි විසුද්ධියේ කොට ලැබෙන්නේ ඒක මොකද්ද සිදුවන්නේ Taman එකක් යයි කියාගත් කලින් එකක් යයි කියාගත්ත ඒ එකක් යයි කියා ගැනීමට හේතු වූ හේතු වූ සංතති ඝන සමූහ ඝන කෘත්‍ය ඝන ආරම්මන ඝන කියන මේ ඝන හතරින් වැසී තිබුණු මේ පංචස්කන්ධය ඒ ඝනය ඉක්මවලා ඝනය දිඹලා ඝනය පළලා ඇති සැපිය බැරි ඇති සැපිය බැරි ඒකද Taman මුලදී ඇති කරගෙන තිබුණු යම් යම් අදහස් අනුව මේක බලන අනුවේ Taman මේ ඡන්ද පංචකය පිළිබඳව කලින් යම් යම් දෙයක් දැනගෙන අදහස් කරගෙන සිටියානම් ඒ අදහස් අනුවමය බැලීම නොවේ. Taman මධ්‍යස්තව සිට මධ්‍යස්තව සිට මේ බැලීමට සිහියටයි නුවණටයි ඉඩහැරීමයි කරන්නේ. සිහි නුවණ කියන මේ ප්‍රධාන ධර්ම දෙක ඇතුළු අනිකුත් ධර්ම වලට ඒවා කුසල ධර්ම ඒවාට ඉඩ හරිනවා. මේ ගැන බලන්නට මමයි කියලා කෙනෙක් එතන ඉන්නේ නැහැ. මම නෙවෙයි බලන්නේ මමයි කියන එක හුදු මතිමරත්‍රයක් මතාන්තරයක් නැත්නම් ප්‍රඥප්ති මාත්‍රයක් කලකා ගන්නා කලකා ගැනීමක් මිසක ඇත්තක් නෙවෙයි ඒ මම නෙවෙයි මමයි කියාගන්නේ යමක් නම් ඒක කුමක්දයි කියා බැලීමයි මේ කරන්නේ ඒ කරන්නේ මම නෙවෙයි ධර්ම සමුදායක් ධම්මා ධම්මේ සංජනති හේතු සම්භාරක පච්චයා කියලා එන්නේ ධර්මයෝම ධර්මයන් උපදවත් හේතු සමූහයකගේ උපකාරකත්වයෙන් පළවන ධර්මයන් දිට්ඨිය පරිඤ්ඤයේසු ධම්මේසු පරිඥා සිද්ධි ඒක මුල් තැනගන්නේ කවුද ප්‍රඥාව නුවණ සම්මා දිට්ඨිය පරිඤ්ඤයේසු ධම්මේසු පරිඥා සිද්ධි එතකොට වෙන් කරගෙන මේ පඨවි එතකොට මේ පඨවි ධාතුවේ කියන්නේ කුමක්ද කියන එක තමාගෙන්ම තමන් දැනගන්නේ. කියන්නේ තම ශරීරය ඇතුළු කොට පවත්නා නැත්නම් තමාය කියා ගනු ලබන මේ රූපය ශරීරයේ තිබෙන පඨවි ධාතු ස්වභාවය තමා දැක්කම කවුරුත් කියපු නිසානේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානෙන් තමාට ඇති වූ නුවණින් ප්‍රත්‍යක්ෂව දැක්කම මේ ශරීරය පිළිබඳ වූ පඨවි ධාතුව යම් බඳුද එබඳුමයිනේ ලෝකයේ තිබෙන පඨවි ධාතු කියන කොයිවක්. නැත්තම් පඨවි ධාතු ස්වභාවය එකමයි. මෙහි තිබුණත් වෙන තැනක තිබුණත් පඨවි ධාතු රේදේසා තන්නේතං මම නමේසුවත් තන්නේතං මම මේසු හමස්මි නමේසු අත්තා කියා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පඨවි ධාතුව මේ පඨවි ධාතුව බාහිර පඨවි ධාතුව කියන ඒ දෙකම පඨවි ධාතු රේදේසා එකම පඨවි ධාතුමය. සං මේකන් මම බාහිරව තිබෙන පඨවි ධාතුව මගේ නෙවෙයි මම නෙවෙයි ඒ වගේම මගේ ආත්මය නෙවෙයි ඒ වගේ තමයි මේ අභ්‍යන්තරයේ තිබෙන පඨවි ධාතුවක් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන ඒ විදර්ශනා නුවණින් ඇතිවෙන ඒ ඉදිරියට යන ඒ අවබෝධය Taman ලබනවා එතකොට පළමුකොට කරන්නේ මේ දෙන් කර ගැනීම වෙන් කරේ. ඒ වෙන් කිරීම තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. ඒකට කලින් එක්කෙනෙක්යි කියා හිතාගත්ත මේ හේතාන්තයේ සිට පාදාන්තයේ දක්වා වූ බබලක් සමන ශරීරයකින් යුතුව චිත්ත চৈতසික ධර්ම සමුදායකින් සැදුණු මේ ආත්ම භාවය මමයි කියා කලින් දින සිටියත් විදර්ශනා නුවණින් පරිඤ්ඤයේ ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියන මේ විදර්ශනා නුවණින් පිරිසිඳගත් කල මෙහි ඇත්තේ පඨවි ආදී රූප ධාතු සමූහයකුත් විඥානාදී නාම ධාතු සමූහයකුත් කියන ඒ නාම රූප ධර්ම මිස සත්වයේ පුද්ගලයේ කෙනෙක් මමයි කියා ගන්නට කිසිවක් මෙහි නැtei කියන නිගමනයට කවුරුවත් කියපු නිසා නෙවෙයි තමාගේ ප්‍රත්‍යක්ෂයෙන් තමා එළඹෙනවා. අන්න ඒක පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. ඒක සිදු කර දෙන්නේ සම්මා දිට්ඨිය නම් නම් ලද මේ ප්‍රඥාවයි. ප්‍රඥාවයි. අනිත් ධර්මයන්ගේ උපකාරය ලබන. තනිකර ප්‍රඥාවට ඒක කරන්නට බෑ. ඒ ධර්මවලට ඒ උපකාරය ලබන්නට ඕනේ. දැන් අපි යම් කිසිවක් පිළිබඳව කීවොත් ඉගෙන ගන්නට කෙනෙකුට නුවණ පිරෙන්නට ඕනේ කියලා. ඒක ඇත්ත. අපි ගන්නව නුවණ පිරෙන්නට ඕන. නුවණ විතරක් නෑ අද මේ තැනත්තාට ඉගෙන ගන්න. කණ්ඩ ඕන, අනින්න ඕන, ඉන්න තැනක් ඕන, නිදා ගන්නට තැනක් ඕන, ඒ ආදි වශයෙන් තව උපකාරක ධර්ම මහරාත්ලක් තිබෙනවා. ඒ ඔක්කොමත් ලැබුණාම නුවණක් තිබෙනවා නම් ඉගෙන ගන්න හැකියි. අන්න ඒ වගේ නුවණින් මේ වැඩේ කරන්නේ. නමුත් ඒ නුවණට ඒ නුවණින් කෙරෙන ක්‍රියාව සිදු කිරීමට අන්‍ය ධර්මයන්ගේ උපකාරය නොලැබුණොත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්‍ය ධර්ම ඒ සඳහා උපකාර වෙනවා. ඒකයි කියුවා. ඒ පරිඤ්ඤයේ ධම්මයේ පරිඤ්ඤාස්ති. ඊළඟට පහ පබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. පහ පබ්බේසු ධම්මේසු ප්‍රහාණය කළ යුතුයි සමහර ධර්ම මොනවද ප්‍රහාණය කළ යුතු? මේ ශරීරය, රූප ශරීරය ප්‍රහාණය කළ යුත්තක් නෙවෙයි. ඒක නැති කළ යුත්තක් නෙවෙයි. කියන්නේ එහෙම නැති කරන්නට බෑ. ඒ බැරි නිසා බුදුරජාණන් වහන්සේ ඒවා දක්වා තිබෙන්නේ ශරීරේ නැත්නම් රූපය දක්වා තිබෙන්නේ අත්තහාතබ්බ කියන. අත්තහාතබ්බ කියන්නේ ප්‍රහාණය නොකළ හැකි නැත්නම් ප්‍රහාණය නොකට යුතු කියන තීරණ. එතන ඉන්නේ. ප්‍රහාණය කළ යුතුයි වටිනවා. මොනවාද ප්‍රහාණය කළ යුතු? ප්‍රහාණය කළ යුත්තේ යුත්තේ ක්ලේශ ධර්ම. ක්ලේශ ධර්මයි ප්‍රහාණය කළ යුත්තේ. ඒ නිසානේ කව් කෙලෙස් ප්‍රහාණය කරන ලද සකල ක්ලේශයන් ප්‍රහාණය කරන ලද කියලා එහෙම කතා එන්නේ. ඒ ක්ලේශයන් ප්‍රහාණය කරන්නේ. ප්‍රහාණය කරනවා කියන්නේ දුරු කරනවා. දුරු කරනවා නැති කරනවා. ඉවත් කරනවා. තිබෙන්නට දෙන්නේ නැහැ. ඉවත් කරගන්න. ඒකයි ප්‍රහාණය කියන්නේ. එතකොට ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කිරීමේ ඉන්දිය. කුමකින්ද ඒ කරන්නේ? ඒ කරන්නේද සම්මාදිට්ඨි නම් වූ මේ නුවණින්. ප්‍රහාතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. හැබැයි මේ නුවණට අර කලින් කීප පරිදි සම්මාදිට්ඨිය ආදි කොට ඇති ඒ ආර්ය ස්ථානික මාර්ගයෙන් සියලුම ධර්මයන්ගේ උපකාරය ඕනේ උපකාරය ඇතිවයි මේක කරන්නේ. නමුත් ප්‍රධාන ධර්මය ඒ සම්මාදිට්ඨිය ප්‍රඥාව. පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි. ඉතින් ඒ ධර්මයන් ක්ලේශ ධර්ම සියල්ලම ප්‍රහාණය කළ යුතුයි. එයින් මුදුනා කවුද? ඒ ක්ලේශ ධර්ම අතර මුදුනා කියන්නේ මුල් තැනට එන එක්කෙනා දැන් සමහර ඒවා තිබෙනවානේ ඒ සම්දි පිරිස් එහෙම ඉන්නවා මුල්ම එක්කෙනාට පහර වැදුනම අනිත් ඔක්කොමත් දුවනවානේ එහෙම ඒ වගේ මුදුනා හැටියට සැලකිය යුත්තේ කුමක්ද බුදුරජාණන් වහන්සේ ඒ ඒ ධර්මයේ හැටියට පෙන්වලා තිබෙන්නේ මේ සංසාර ගමන ගැන කතා කරන විට කුමක්ද සංහාව සංහාව භව නෙත්ති කියලා දක්වලා තිබෙනවා නෙත්ති කියන්නේ මුදුන කියන තේරුම එතකොට තණ්හාය නියති ලෝකෝ තෘෂ්ණාවෙන් තමයි මේ පංචස්කන්ධ ලෝකය දිව්‍ය ලෝකයට, නිරේත, പ്രേතාත්ම භාවයට, බබලෝට එහෙම ගෙන යන්නේ මේ තණ්හාව. ඇදගෙන යන්නේ. හරියට තණ්හාව කුමක් වගේද? සෙක්කුවට හරකාව බැඳ තිබෙන අර කඩේ රට ඒ වගේ ඒකෙන් බැඳිලා ඉන්නේ. ඒ සහින ඒකෙන් බැඳුණු හරකාට සෙක්කුවෙන් පිට යන්න බෑ. කරකට කරකෙන්නේ සෙක්කුව වටේ. සෙක්කුව වටේ. ඒ වගේ තමයි මේ සංහාවෙන් බැඳුණු කෘෂ්ණාවෙන් බැඳුණු මේ සත්වයා යත් යනයි කියලා ගියාට කොහෙද යන්නේ? මේ ලෝකේමයි. මේකෙමයි ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ ඒ তৃෂ්ණාවේ තිබෙන ඝන බහලත්වය දැක්වීම වස්තේ දේශනා කරපු අවස්ථාවක් එනවා කෝසල සංයුක්තකෙහි වික්ෂුන් වහන්සේලා ඒ ප්‍රකාශ කළා බුදුහාමුදුරන්ට ස්වාමීනි අද අප පින්ඩපාතෙහි වැඩලා වැඩි වේලාවේ අපට දක්නට ලැබුණා කොසල් රජතුමා මිනිසුන්ගේ බැන රඳාලා කියනවා මොකද වැරදි කරපු අයව අල්ලගෙන ඇවිත් සමහරුන්ව කඹවලින්, සමහරුන් දඬු කන්දේ, සමහරුන්ව මාංචි දාලා ওই විදිහට එක එක තැන බැඳලා දාලා ඔවුන්ට හෙල්ලා හෙල්ලෙන්න බෑ. ඒ තැන් වලින් ඉවත යන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ කතාව කාරණයක් කරගත්තා. භික්ෂුන් වහන්සේලාට හොඳ ධර්මයක් දේශනා කරන්න. එනිසා මේ මා ලංකාවේ සිටි විසරද කතිකේගෙන් දවසක් කෙනෙක් අහලා තිබෙනවා. ඔබ දන්නා පරිදි ඉතිහාසයේ සඳහන් වන පරිදි ලෝකෙහි සිටි ශ්‍රේෂ්ඨම කතිකයා කවුද කියලා. ඔහු එකවරටම උත්තර දීලා තිරෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ. මේ වර්තමානිකයන් නම් සමහර කෙනෙක් බුද්ධ ආගම ගැන දන්නේ නැති කෙනෙක් නම් කියන්නට බැරි නෑ ඩිමොක්ටිනීසිය, අග්‍රීසිය සිටි ඩිමොක්ටිනීසිය ඔය ආදී වෙන වෙන නම්. නමුත් එකවරටම කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක ඇත්ත. ඒක වෙනස් කරන්නට බෑ. කතා කරන්න වුන් අතර ශ්‍රේෂ්ඨ උතුමා කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා මේ කතාව තමන් වහන්සේගේ ගැඹුරු ධර්මයක් ප්‍රකාශ කිරීමට කාරණයක් කරගෙන වදාළා. එසේද වදාළා. නතං දල්හං බන්ධන මාහු ධීරා යදායකං දාර්ය පබ්බජං ච සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු යා අපේක්ඛා ඒතං බල්හං බන්ධන මාධීරා ඕහාරිනං සිතිලං දුක්ඛමින්චං ඒතං පිච්ඡත්වාන පරිබ්බජಂತಿ අනපෙක්ඛිනෝ කාම සුඛං පහාය ඉතින් ඒකේ තේරුම කුමක්ද මේතං බල්ලං බන්ධන මාධීරා යදා යතං ධාර්ය පබ්බජංච ධීරා කියන්නේ නුවණැත්තෝ බුද්ධාදී නුවණැති උතුමෝ ඔය කියන ලද බන්ධන දඬු කඳේ දා කර තිබෙන බන්ධනය මාංශ දාලා කර තිබෙන බන්ධනය කඹවලින් බඳලා කර තිබෙන බන්ධනය ඔය බන්ධන නේතං දල්හං බන්ධනං ආහු ඒවා දැඩි බන්ධනයෝ යයි නුවණැත්තෝ නොකියත් නුවණැත්තෝ ප්‍රකාශ කරන්නේ නැහැ ඒවා මහා දාල දැඩි බන්ධනෙයි කියලා කර්මුණ කොට බුද්ධ ආදීනුව නැහැ. උන්වහන්සේලා එනම් මොනවද ගැටි බන්ධනේ කියලා දේශනා කරන්නේ? නේතං දල්හං බන්ධනවා උදීරා යධා යකං දාරුද පබ්බදන්ත සාරත්ත රක්තා මනි කුණ්ඩලේසු උත්තේසු ධාරේසු ච යා අපේක්ඛා ඒතං දල්හං බන්ධන මාහු ධීරා මනි කුණ්ඩලේසු කියන මේ වචන දෙකෙන් පෙන්වන්නේ මනි කියන එක මැනි කනකර ආභරණ වලට ගන්න කුණ්ඩලේසු කියන්නේ කනකර ආභරණ. එතකොට මේ දෙක වචන දෙකක් වශයෙන් මේ දෙක ගත්තා. ඒ දෙකෙන් දැක්කන්නේ මොනවද? අපි පාවිච්චියට ගන්න ලබන ඒ වගේම අපි සම්පත්තිය කියා කලතුණු ලබන අපි ළඟා කර ගැනීමට කැමති වෙන මේ බාහිර වස්තු තිබෙනවා. ගම්බින් ඉඩකඩම් ගේදොර හරක බාන කුඹුරු ආදී මේ හැම දෙයක්ම ඔය වචන දෙකට ඇතුළත් කරනවා. මේ වචන දෙක. මෙන්න මේවාද. එතකොට අචේතනික වස්තු ඒවා. සාරත්ත රත්තා මනි කුණ්ඩගේ තවත් සාරත්ත රත්තා කියන්නේ හොඳටම ඇලෙන කියන එක. සාරත්ත රත්තා. පුත්තේසු ධාරේසු ච යා අපේක්ඛා පුත්‍ර ධාරාවන් ධාරාවෝ කියන්නේ භාර්යාවන්ට පුත්තේසු කියන පුත්‍ර නාමයෙන් දූ පුතුන් කියන දෙකොටසම ගන්නවා එතකොට දූවරු පුතුන් දූ පුතුන් හා භාර්යාවන් කෙරෙහි යම් අයල්මක් ආශාවක් යම් බන්ධනයක් පවතීද ඒතං දල්හං බන්ධන මාහු දීරා නුවණැත්තෝ ඒවා දැඩි බන්ධනයෝ යයි කියනු ලැබේ. ඒතං දල්හං බන්ධන මාවු දීරා. උදහන්සේ ඒවායේ තිබෙන අර බන්ධනයන්ගේ නැති විශේෂත්වයකුත් දක්වනවා ඒ සූත්‍රයේ ඒ ගාථාවේ. මොනවද කොහොමද දක්වන්නේ? ඕහාරිනම් සිතිලං කියලා නිකන් ලිහිල් වශයෙන් දැක්වෙන පද දෙකක් පාවිච්චි කරනවා. ඕහාරිනම් කියන්නේ දැන් අර බන්ධන අත් දෙක එකට බැඳලා තියෙන්නේ අත් දෙක ඉවතට ගන්නට බෑ දැඩි තේ බැඳලා ඉවත් කරන්න එහෙම නැත්නම් මාංශය පිටියේදී අත් දෙක ගෙන යන්නට බෑ පැත්තකට ඒ නිසා දැඩි නමුත් මේ සාරත්තරත්තා මණිකුණ්ඩලේසු කුත්තේසු ධාරිත සිචයා අපේක්ෂා කියන ඒ බන්ධනය ගැන දක්වනවා මහන්සේ ඕහාරිනම් ඔය හරිනම් කියන්නේ බන්ධනේ තියෙද්දි Tamanට ඕන කෙනෙක් යත් ඇත. තබා යන්නට පුළුවන්. නමුත් බන්ධනේ එහෙමමයි. ඒකයි කියන්නේ ඕහාරින. કોઈ රටකට ගියා බන්ධනය තියෙන බැඳීම තියෙන. ඒ නිසාද සමහර භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා එක හාමුදුරුවෝ හයවරක්ම මහාන වෙන්නට ගියා හයවරක්ම ආපහු ගෙදර ආවා. ඈ නේ ඒ ඒ බන්ධනේ ඕහාරින බන්ධනයක් ඒක ඒ වගේම සිතිලං කියලා දක්වනවා සිතිල කියන්නේ සිතිල කියන්නේ නිහිල් කියන එක ඒක එක විදිහක නිහිලක් තියෙනවා මොකද අර විදිහට අල්ලගල්ලා කිටි කිටියේ ළඟින්ම අල්ලලා බඳිනවා නෙමෙයි නමුත් දුක් පමුංචං දුක් පමුංචං කියන්නේ නිදෙන්නට අමාරුයි කියන එක දුක් පමුංචං එතකොට මේ බන්ධනයි බුදුරජාණන් වහන්සේලා වදාරන්නේ ලිහින්ුණත් කඩා යන්නට පුළුවන් වුණත් දැඩි බන්ධනයයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අන්න ඒ බන්ධන සාරස්ස රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේති කියා අපිත් ඒතං දල්හං බන්ධන මාබුදීරා ඕහාරිනම් සිතිලං දුක්ඛං චං ඉතින් ඒ වගේම මොනවද මහන් සඳහන් කරන්නේ ඒ කම්පි චක්වාන පරිද්දජම්පි අනපෙක්ඛිනෝ කාමසුඛම් පහය ඒ කාමසුඛය අත්හැර ඒවා පිළිබඳ අපේක්ෂාව දුරලා ඒ වාද ඒ තම්පි චක්වාන ඒ බන්ධනද කඩාගෙන ඒ බන්ධනද පිළගෙන පරිද්දජම්පි ඉවත් වෙලා යනවා මේවා එයින් අස් වෙලා යනවා දැන් ඒක මේ පින්නතුන් කවුරුත් ඒ අසල බය වෙන්නට නම් කාරණයක් නැහැ. මේ කතාව අසාගෙන ඉන්න පින්නතුන් මේ බන්ධන කඩාගෙන යන්නට ලෑස්ති වෙයි කියලා. නමුත් අපි බන්ධන කඩන්නට ඕන කවදා හරි. ඒ බන්ධන කඩන්නට ඕනේ. මොන බන්ධනයද? මේ তৃෂ්ණාවෙන් අපව මේ පංචස්කන්ධයට බැඳ තිබෙන බන්ධනය. එහෙම නැතුව නිවන ප්‍රාර්ථනා කරනවායි කියන්නේ එහෙනම් නොදැරපෙන ප්‍රාර්ථනයක්. තෘෂ්ණා බන්ධනය කඩා ගැනීමේ බලාපොරොත්තුවක් නොමැතිව කෙනෙක් මම නිවන් කතමි කියලා කියතොත් ඒක හුදු වචන වලින් කියනවා නම් පුහු ප්‍රාර්ථනයක්. පුහු ප්‍රාර්ථනය. තෘෂ්ණා බන්ධනය කඩන්නට ඕනේ. නොකඩා බෑ නිවනට යන්නට. ඒ නිසා නිවන කොහොමද විස්තර කරන්නේ? නිවන විස්තර කරන්නේ කෙසේද? නිවන දක්වන්නේ නිබ්බානං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාත්තබ්බං මග්ග කලාන මාලම්බන භූතං වාන සංඛාතාය සංහාය නික්ඛන්තත්තා නිබ්බානං කෞච්චති එයිමයි නිර්වාණය විස්තර කරන්නේ නිර්වාණය වනාහි නිබ්බාන තන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාසප්පං ලෝකෝත්තරයි කියනු ලබන සතර මාර්ග ඥානයන්ගෙන් සාක්ෂාත් කටයුතු චතුමග්ග ඥානේන සච්චිකාසප්පං වාම සංඛා මග්ග ඵලාන මාලම්බන භූතං මාර්ගඵල සිත්වලට අරමුණු වන්නා වූ මග්ගඵලාන් ආලම්බන භූතං වාන සංඛාතාව තණ්හාය වානයයි කියනු ලබන তৃෂ්ණාවෙන් වාන කියන්නේ බාන රැහන කියන තේරුම වාන කියලා ඒ නම දී තිබෙන්නේ তৃෂ්ණාවට ඒක රැහනක් රැහනක් මොකටද පාවිච්චි කරන්නේ රැහන බඳින්න ඒක බන්ධනයක් ඒ වාන සංඛාත වානයයි කියනු ලබන තෘෂ්ණාවෙන් සංහාය තෘෂ්ණාවෙන් නික්කන්තත්තා නික්කන්තත්තා කියන්නේ නික්මුණු හේම ඒ වාණයයි කියනු ලබන රැහැමෙන් බනින්නට බැරි විදිහට නික්මුණා එයින් අදහස් කරන්නේ කුමක්ද දැන් අපි තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා කොට ලබා ගන්නට කැමති දේ තිබෙනවා. තෘෂ්ණාවෙන් පතන දේ තිබෙනවා. මොනවද අපි তৃෂ්ණාවෙන් පතන්නේ? මෙලෝ වශයෙන් නොඑක් දේවල් පතනවා. ගේ දොර ඉඩ කඩම් ඇඳ පුතු හරක බාන යාන වාහන ආදී නොඑක් දේවල්. තව ථානාන්තර ආදී නොඑක් දේවල්. ඒවා ප්‍රාර්ථනා කරන তৃෂ්ණාවෙන්. তৃෂ්ණාව. සමහර එක්ක හිතන්නට පුළුවන් නෑ බුදු তৃෂ්ණාවක් ඒවට නෑ මේක ලෝකයට හිත සැප පිණිසයි මා මේ ප්‍රාර්ථනා කරන්නේ කියලා එහෙම එකක් වෙනවා නම් ලෝකයේ හිත සැප පිණිස කරන ප්‍රාර්ථනා නම් ඒවා ඒවා පිළිබඳව සතන් අරගෙන මොනවත් තිබෙන්නට බෑ. ඒ තෘෂ්ණාවෙන් කරන ප්‍රාර්ථනා බලාපොරොත්තු වන දේ තණ්හාව. දෙව්ලොව ඉදීම, බබලොව ඉදීම ආදී මේවාද තෘෂ්ණාව පෙරදරි කරගෙන පවත්නා වූ ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනාව. එතකොට කෘෂ්ණාවට අහුවෙන්නේ මොනවද කියනවා? මේ ලෝකෙහි තිබෙන ලෝකයේ පිළිබඳ වූ දේ තමයි කෘෂ්ණාවට අහුවෙන්නේ. ඒක ධර්ම පද කීපයකින් වෙන්කොට පෙන්වනවා නම් මොනවාද ඒ කෘෂ්ණාවට අහුවන්නේ? රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංඛාරූපාදානස්කන්ධය, විඥානූපාදානස්කන්ධය කියන මේ පහ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයයි કૃષ્ණාවෙන් අල්ලගන්නේ. કૃષ્ණාවට අහුවෙන්නේ. දැන් නිවනයි කියන්නේ මේ કૃષ્ණා බන්ධනයෙන් අල්ලා ගන්නට බැරි કૃષ્ණා බන්ධනය ඉක්මවා පවත්නා හේතුන් ප්‍රත්‍යයන් විසින් සකස් නොකරන ලද අසංකත ධාතුව ඒ තමයි නිර්වාණය කියන්නේ නිර්වාණය ඒක කවුද පැමිණෙන්නේ පැමිණෙන තනත්තා කුමක්ද කළ යුත්තේ කළ යුතු තිබෙන්නේ কৃষ্ণා බන්ධනය එහෙම පිටින්ම කපා හැරීම එහෙම පිටින්ම කපා හැරීම එතන ඒක වචනයෙන් නම් බොහොම ලේසි කියන්නට නමුත් ක්‍රියාවෙන් බොහෝම අමාරු එකක්. ලෝකෙහි තිබෙන අමාරුම දේ ඒකයි. වෙන එකක් නෙවෙයි. ලෝකෙහි තිබෙන අමාරුම දේ මේ তৃෂ්ණා බන්ධනය කපාරණය. ඒකට ඒ අමාරු දේ කරන්නට බලවත් වීරියක් ඕනේ. මේ දැන් එවරෙස්ට් කන්දට නගින තැනත්තා මේ පිටණියක දුවනවා වගේ දුවලද නගින්නේ. එහෙම දුවලා නගින්නට පුළුවන් කමක් නැහැ. අමහාරු ගමනක් ඒක. වහා උත්සාහයෙන් යන්නට ඕන. ඒ එවරස් තරණය කියන්නේ ලෝකයේ පිළිබඳ වූ ඊට වඩා මහත් ආයාසයක් ගෙන දෙන්නේ කුයි මේ তৃෂ්ණා බන්ධනය කැපීමේ වැඩපිළිවෙල. ඒක ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද ඒක වදාරන්නේ? එහි තියෙන අමාර්ථම් දැක්වීමට කොහොමද උන්වහන්සේ ඒ ප්‍රකාශ කරන්නේ යම් වික්කවේ සත්කාරා කරණීයම් පාවකේන හිතේසිනා අනුකම්පං අනුකම්පකේන අනුකම්පං උපාදාය සංවේ කතං මය ඒතානි භික්කවේ වික්ඛමූලානි ඒතානි සංඥාගාරා ධායත භික්කවේ මා ප්‍රමාදක්ක මා පච්චා විපටිකාරිනෝ අවුවත්ත අයංගු අම්හාතන අනුශාසනී යාදුරම්රු වදාරන කොහොමද මහණෙනි ශ්‍රාවකයන්ට හිතවත් වූ හිතයිසි වූ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාව ඇති සාස්තුවරයෙකු විසින් යමක් කළ යුතු නම් ඒ කළ යුතු අනුශාසනය මම විසින් උබලාට කර තිබෙනවා මම විසින් කර තිබෙනවා ඒකානි වික්කවේ කමූලාන් මහණෙනි මෙන්න වෘක්ෂ මූලයේ තිබෙනවා ඒකානි ශුන්‍යාගාරානි හිස් ගෙවල් නැත්නම් ජන ශූන්‍ය ස්ථාන තිබෙනවා ධායක භාවනා කරව මා ප්‍රමාදත්ත ප්‍රමාද නොවයි මා පච්චා විපත්කාරිනෝ අවවත් පස්සේ පසුතැවිලි වන්නට එපා අයංගෝ අභාකම අනුශාසනි මේ තමා අප විසින් තොපට කරන අනුශාසන අනුශාසන. ඉතින් මේ අනුශාසනීය පිළිපදනා තැනැත්තා විසින් මොනවද කළ යුත්තේ? මේ ඊර්තිය ලබා ගැනීම සඳහා මොන ඊර්තියද? පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤායිද්දි පහපතේසු ධම්මේසු පහන සිද්ධි ප්‍රහාණය කළ යුතු ධර්මයන්ගේ ප්‍රහාණය සිදු කිරීමට එවැගේම සත්‍චිකා පබ්බේසු ධම්මේසු සත්‍චිකා සිද්ධි සාක්ෂාත් කළ යුතු වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමේ ඉද්ධියද ඒ කරන්න ප්‍රවමනා කරන භාවයේ සම්පේ ධම්මයේ භාවනා සිද්ධි වැඩි යුතු වූ ධර්මයන්ගේ වර්ධනය කිරීමේ සිද්ධියද ඉද්ධියද සිදු කිරීම සඳහා වූ වැඩපිළිවෙලෙහි යෙදෙන්නට ඕන ඒක වෙන කිසිදු වැඩපිළිවෙලක් නෙවෙයි මේ භාවනාමය වැඩපිළිවෙල නිසා ඒක කොයිතරම් ආයාස කරද කියන එක උන්වහන්සේ දක්වනවා කොහොමද මාළිග නුඹලා විසින් උත්සාහ කළ යුතුයි මේ වැඩේ කරන්නට මා උත්සාහ කළේ මෙසේ කොහොමද කාමං කචෝච නහරුච අත්ථිච්ච අවසිස්සතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යම්තං පුරිස ඡාමේන පුරිස විරියේන පුරිස පරක්‍රමේන පත්තබ්බං නතං අපාකුලිත්වා විරියස්ස සම්ථානං භවිෂ්‍යති මගේ ශරීරයේ යටි තමයි නහරයි අතයි ඉතිරි වෙතොත් ඉතිරි වේවා. මත්ය ලේය කියන මේවා දියණියෙතොත් දියණියේවා. යම් පුරුෂ වීරියකින් පුරුෂ බලයකින් පුරුෂ පරාක්‍රමයකින් යම් තැනකට පැමිණිය යුතුයද ඒ තැනට නොපැමිණ මේ වීරිය අත් නොහරිමි වීරිය ලිහිල් නොකරමි කියන මේ සහයෙන් වීරියෙන් යුතුව මා එදා කටයුතු කළා මහණෙනි නුඹලා විසින්ද මහණෙනි මෙසේ කරන්නේ. කාමං සතුච නහරුචාච්චිත අවසිස්සතු උපසුස්සතු ශරීරේ මංසලෝහිතං යන්තං පුරිසකාරේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නසන්නපා පිරිත්වා විරියස්ස සංඛානං බහිස්සති. මහණෙනි නුඹලා විසින්ද එලෙසම වීර්යය කරන්නට ඕනේ. මේ ශරීරයේ තමයි නහරයි යකයි ඉතිරි වෙතොත් ඉතිරි වේවා මස්ලේ වියලියෙතොත් වියලී වේවා. මේ වීර්යයෙන් පරාක්‍රමයෙන් බලයෙන් යමකට පැමිණිය යුතුද මොකකටද පැමිණෙන්නට ඕනේ සෝවාන් මාර්ග සතරදාගාමි මාර්ග අනාගාමි මාර්ග හරත් මාර්ග කියන මේ සතර මාර්ගයන්ගේ මගින් ක්ලේශ ප්‍රහාණය කොට විසුද්ධි සංඛ්‍යාත වූ නිර්වාණයට පැමිණිය යුතුද ඒ පැමිණීම අවසන් නොකොට මේ වීරය නිල් නොකරමි කියන උත්සාහයෙන් උඹලා වීරිය කළ යුතුයි කියලා උන්වහන්සේ වදාළා. මුක් කුමකටද මේ වීරිය කරන්නේ? මුකේද මේ වීරිය යොදන්නේ කියලා බලන්න. වීරිය යොදන්නේ වෙන කිසිවකට නෙවෙයි. මේ ක්ලේශ ප්‍රහාණය කරන්නට. ක්ලේශ ප්‍රහාණයට මෙතෙක් අපට ඉඩම ලැබුණේ මක්නිසාද? මේ කෙලෙසුන් ඇතිවන්නේ මේ ස්කන්ධ පංචකයෙහි. මේ ස්කන්ධ පංචකයේ අරමුණු කොටයි කෙලෙසුන් ඇතිවන්නේ. එහෙම ඇතිවන්නේ මක්නිසාද? ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය නොදකින හේතුවෙන් ඒ ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය දැකිය යුතුයි. ඒ දැකීමට තිබෙන්නේ මොනම ඇසක්වත් නෙවෙයි විදර්ශනා ඇත. ඒ විදර්ශනා ඇතින් ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය දැක්කොත් මෙහි මෙතෙක්කල් පැවති මෙතෙක්කල් පැවති අවිද්‍යාව අවිද්‍යාව නොදැනීම මුලාව දුරු වී යනවා මුලා වීම හේතු කොටගෙනයි මේ ඇලීම ඇතිුනේ. ඒ වගේම ගැටීම ඇතිවන්නේ ඒ මුලාව නිසා. මුලාව නිසා ඇතිවන්නා වූ සියලුම ක්ලේශ ධර්ම වලින් බලවත්ම එක තමයි සංහාව. ඒ මුලාව නිසායි සංහාව ඇතිුනේ. මුලාව දුරු වී යනවා නම් මේ පංචස්කන්ධයේ පිළිබඳ යථා තත්ත්වය අවබෝධ වීමෙන් එතකොට තෘෂ්ණාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. තෘෂ්ණාවද ඉවත් වෙනවා. නැත්තම් তৃෂ්ණාවදී ඉවත් වෙනවා. නුවණේ බලයෙන් ඉවත් කෙරෙනවා. අන්න ඒ ඉවත් කිරීමෙන් ලැබෙන උතුම් වූ සාන්ත සපත තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ නිසායි ඒ නම දී තිබෙන්නේ නිබ්බාන කියන වාන සංඛාතාය තණ්හාය නික්කම්පත්තා නිබ්බානති පෞච්චති කියලා. අනේ නිවන අපේක්ෂා කරන නිවන බලාපොරොත්තු වන තැනැත්තා විසින් සම්මා දිට්ඨිය කියන්නේ කවරේද කියා දැනගෙන ඒ සම්‍යක් දෘෂ්ටිය වර්ධනය පිණිස ඒ සම්‍යක් දෘෂ්ටිය මාර්ග අවස්ථාවේදී ඇති කර ගැනීම සඳහා ඊට పూర్වයේ పూర్ව භාග ප්‍රතිපදාවකින් දිනු කර ගැනීමට විදර්ශනා ප්‍රඥාව වඩන්න ඕනේ. ඒ සඳහා තිබෙන එකම මඟ එකයි. ධන දහම් ඉදිරීමෙන් ඒ පිළිබඳව ඇති දැනුම දිනු කරගන්න එක එක කාරණයක්. එහෙත් විදර්ශනා භාවනාවෙන්ම දියුණු කරගත යුතු ඒ නුවණින් කෙරෙන වැඩේ ඒ බණ දහම් ඉගෙනීමෙන් කරන්නට බෑ. ඒ නිසා ඒ විදර්ශනා නුවණ දියුණු කර ගැනීම සඳහා විදර්ශනා භාවනාවේ යෙදී ඒ සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබන මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දැක්වෙන මුල්ම අංගය දියුණු කර ගැනීමට කෙනෙකු උත්සාහ කරන්නට ඕන උත්සාහ කළ යුතුයි කියන බව සඳහන් කරමින් අදට නියමිත මගේ කතාව මෙතකින් මම නවත්වනවා